ඊළඟට මංගල සිරිවර්ධන මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මුලදී කර විමස් කතා කරපු පොඩි දෙයක් ගැන පොඩ්ඩක් වැඩිපුර විස්තරයක් දැනගන්න ස්වාමීන් වහන්සේගෙන් අකුසල සහ අකුසල කර්මවල විපාක ප්‍රවෘත්ති විපාක විදියට ලැබෙති අපිට මේ ආයතන පහ හරහා ඒ දේ ලැබෙනවා කියලා කතා කරා හැබැයි මෙතනදී මනස ආයතනයක් විදියට කතා කරන්නේ නැහැ නිසා මින්නාංශ හැබැයි දැන් අර මේ නෑ ඒක අපි මෙහෙම තේරුම් ගන්න ඕන මනසත් ආයතනයක් තමයි නමුත් දැන් අපේ ඉන්ද්‍රයන්ට පංචේන්ද්‍රයන්ට අරමුණු ගෝචර වෙනකොට ඒවා අරමුණු කරමින් ඇතිවෙන චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ විඥාන පහම සාංශාරික කුසල අකුසල කර්ම විපාකයන්ගේ විපාක සිත් හැටියට තමයි ඔය පංච විඥානයන්ම ඇති වෙන්නේ. හැබැයි මනෝවිඥානය ඇති වෙන්නේ මනෝවිඥානය කියවම එකක් නෙමෙයි. ඒ මනසේ ඇතිවෙන ඒ අවශේෂ මනෝභාවයන් සියල්ලක්ම එතකොට ඒවා ඇති වෙන්නේ සාංශාරික කුසල කුසල කර්ම විපාක හැටියට නෙවෙයි ඒවා අභිනව චිත්ත පරම්පරාවක් හැටියට සක්‍රියව ගොඩනැගෙනවා. එතකොට ක්‍රියාවක් සම්පූර්ණ කිරීම වශයෙන් ක්‍රියාසිට හැටියට සමහර සිත් ගොඩනැගෙනවා. ජවන් සිත් වගේ ගත්තාම මතු කුසල මතු සැප දුක් විපාක ඇති කරන්නට පුළුවන් ගතියක් තියෙනවා. අර චක්කු විඥානවල මතු විපාක ඇති කරන්න පුළුවන් ගතියක් නැහැ. කුසල් අකුසල් කියන එකක් නැහැ. පෙර කරන ලද කුසලයක හෝ අකුසලයක විපාකයක් හැටියට තමයි චක්කු විඥානය පහළ අන්න ඒ නිසයි මේ මේ පංචේන්ද්‍රයන්ගෙන් අපි අරමුණු කරන දේ කර්ම විපාකයි. ඒකට මනසින් මනස කියන්නේ ඉන්ද්‍රියක් ආයතනය. නමුත් මේ මනසින් ප්‍රතිචාර දක්වන විදිහ කර්මය මත නෙමෙයි තීරණය වෙන්නේ. ඒක අපි මනස හසුරුවා ගන්න විදිහත් එක්ක මේ මොහොතේ ඒක තීරණය වෙන්නේ.